හයන්තිගේ ප්‍රශ්නය පිළිබඳව කරන්න. ඊළඟ සර්ණයි ස්වාමීන් වහන්සේ. ඔව් කියන්න. ස්වාමීන් වහන්සේ කමඨාන් සුද්ධ කර ගැනීම සම්බන්ධයෙන් සක්මන් භාවනාව පටන් ගත්තාම නිහඬ බවක් එක තමයි ඒක පටන් ගන්නෙ. එතකොට අර නිකම්ම ඇවිදීමක් තමයි වෙන්නේ. එතකොට නිකන් මේ අර කය ඇසුරු කරගෙන හවත්පස පැතිරෙන බවක් එක්ක ඇවිදීමක් නිරීක්ෂණය කරන්නේ ඇතුළතින් එතකොට සිතුවිලි අර ඈත් වෙලා බොඳ වෙන සිතුවිලි කීපයක් වරිම වරන එකත් ගොඩාක් ඈත් වෙලා තියෙන සියුම් මෙයා වෙන එක ඊට පස්සේ අ කොහොම අර කියන ස්පර්ශවල දැන් කමටහන් වාර්තා ලියන්න ගන්න ලියනකොට මේ ස්පර්ශ ගැන බලන්න කියලා ඒක සඳහන් කරන්න ඕනේ නේ ආ නෑ එහෙම නම් يعني ඒක පොඩ්ඩක් මුලදී කරාට කමක් නෑ නමුත් ඉතින් පස්සේ ඔය මට්ටමේදී ඇත්තටම ස්පර්ශ දිහා නෙමෙයි ඇත්තටම බලන්න තියෙන්නේ හිත දිහා කියලා කියන්න පුළුවන්. يعني පාදයේ ස්පර්ශයට නෙමෙයි අවධානය යොමු කරන්න තියෙන්නේ. හිත දිහා බලාගෙන සක්මන් කරා නම් එතෙන්දී වඩා හොඳයි. ඒ සයනස් එතකොට ඒ කියන්නේ ඉබේම ස්පර්ශ වලට යන්නේ හිතට යනවා. හිතට ගියත් හිත සිතුවිලි පොඳ වෙලා තියෙන්නේ. එතකොට පොඳ වෙලා යන එකක් තියෙන. එතකොට ක්‍රියාවක් නම් නොකරන ඒක ඒ කියන්නේ නිහඬ බවක් ක්‍රියාවන් නම් නොකරන ඉදීවීමක් වෙනවා සිද්ධ වීමක් වෙනවා. හරි. ඒ වෙලා එතකොට ස්පර්ශ කියන්නේ දැන් බැලුවත් ඒක බොඳ වෙන එකක් විතරක් කියලා තේරෙන එක බොඳ වී යන්නේ එකක් එකට යන්නේ නැහැ. ඊට පස්සේ කකුල් වල ටිකකින් බරගතිය ඇවිල්ලා සක්මන ටිකකින් නවතින. එතකොට මම ඉඳ ගන්නවා. හ්ම්. ඔය දෙකම නිකන් ඉන්නයි තියෙන්නේ. ඉඳගෙන නිකන් ඉන්නයි තියෙන්නේ. ඒ සෝන්ස් එතකොට ගොඩාක්ම ඉඳගෙන සමහරට ඔබ වහන්සේ මට උපදෙස් දුන්න විදිහ මට ඉබේම ඉඳගන්න එතෙන්ට යනවා. මම නැවතුන ගාම. ඊට පස්සේ අර ගොඩාක්ම මියඩ බවකින් තියෙන ඔක්සයිඩ් එකක් වෙලාවා. හරි. පරයන්කයට ගත්තාම පරයන්කේත් අර ඒ විදිහටම නිහඬ බවෙන් පටන් ගන්න හුස්ම බලන්න යොමු වෙන්නේ නැහැ. ඒ කියන්නේ දෙලින්ම නිහඬ බවකට තමයි යන්නේ ඊට පස්සේ අර සිම් තිබුණා කාලයක් පරයක් වල ඉඳ ගන්නකොට අර කිස්තනේ නවතින්න හදන බවක් ඒකද සියුම්ම අඩු වෙනවා මොකද ඒක දිගට පවත්වන්න බැරි වගේ මේ දැනෙනවා ඒක පිළිඩාවක් හරහා දැනෙන කරන්න හදන දෙයක් ඒක වෙන්නේ නැති දෙයක් වගේ. ඒ කියන්නේ ඒක කැඩෙනවා කියන එක සිතුවිල්ලකින් හරි සිතුවිල්ල කීප එකක් බඳ වෙන දෙකක් තුනක් වෙන්නේ ඒ යමක් පවත්තන්න හදනවා හිස් බවක් හරි මිනිහඬ බවක් හරි ඒක කැඩෙනවා. ඉතින් ඒකට දැනුවත් වෙනකොට පරයන් කීපයේ දෙක සියුම් වෙලා දැන් සියුම් වෙලා ගියා. ඒ කියන්නේ කැමැත්ත පොඩියට තිබුණේ නැහැ. තියුම් කැමැත්තක් ඇති වෙනවා. ඒ කියන්නේ හිඟියව පාතනේ ඒකට දැනුවත් වෙනවා. මෙහෙම එක කැඩෙන එකක් කියන එකට දැනුවත් වෙනවා. එතකොට ඊට පස්සේ කිසිම දෙයක් කියන්නේ වචනයක් නැති මේක කියන වචනකින් විස්තර කරන්න බැරි බවකට තමයි තියෙන්නේ. එයා තමයි පරයන්කේ තියෙන සංඝාත. ඒක හොඳයි. ඒ කියන්නේ කොහොමත් අපි කියන්නේ ඔය ඇති වෙන නිහඬතාවයට අපේ කැමැත්තක් තිබුණා කියලා ඉතින් වරදක් නෑ. දැන් ඒකත් බුදුහාඳුරුවෝ අගය කරලා තියෙනවා. දැන් ඔය පවිවේකාරාමෝ නිප්පපංචාරාමෝ කියලා එහෙම දැන් අපි ඔය ඊයේ කතා කළා මේ නිසරණේ මේ දවස්වල කරන මේ වැඩසටහනේදී ඉස්සරහට අරන් තියෙන මේ සුඛසෝමනස්ස සූත්‍රය කියන එකේදී බුදුරජාණන් වහන්සේ එක්තරා අන්දමකින් අර ඒ විපස්සනාවක ආශ්‍රයංශය කරන ප්‍රතිපදාවක පෙන්වන නැඹුරුවක් වශයෙන් හිතේ යොමු වීමක් වශයෙන් පෙන්වනවා ඒ නිෂ්ප්‍රපංචයට තියෙන ඇල්ම. يعني හිත ප්‍රපංච කරන්නේ නැතුව සංසුන්ව තියාගන්න ප්‍රපංච වලින් තොරව තියාගන්න අපේ හිතේ උමනාවක් තියෙන එක වැදගත්. ඒ වගේමයි විවේකයට ඇලින ගතියක්, විවේකයට බර වෙච්ච ගතියක්. රටේ නැති වැඩ පටලව ගන්න නැතුව, කර්මාරාමතාවයකට යන්නේ නැතුව, හිත නිකන් සංසුන් කරගෙන විවේකයෙන්, සැහැල්ලුවෙන් හුදකලාව ඉන්න ඒ හිතේ තියෙන නැඹුරුවක් ඒකත් හොඳයි. දැන් ඔතෙන්දි කතා කරන්නේ හැබැයි ඊට පොඩ්ඩක් වෙනස් එකක්. ඒ කියන්නේ දැන් අපි ඇතම් විට මේ හිතේ ඒ ගොඩනගෙන හුදකලාව තුලින් යම් සමාධියක් හැදෙන්න පුළුවන්. ඒ සමාධියට ඇලෙන්න පුළුවන්. එතන එතන නිකන් අර හිත සමාධිගත වෙච්ච මට්ටමක් නිකම්ම නිකන් අර සැහැල්ලු හුදකලාවකට වඩා සැහැල්ලු ප්‍රපංච නොකර සැහැල්ලුවෙන් වාසය කරන තත්වයකට වඩා ඒ తত্ত্বය අපි සමාධිගත කරන්න ගිහිල්ලා සමාධියක් හිතේ පහළ වෙලා ඒ සමාධියට දැන් හිත ඇලෙන්න පුළුවන්. හැබැයි ඒක අපි වළක්වනවා දැන් ඔය කියන විදිහට මේ සමාධියත් කැඩෙන සුළුයි. මේකත් මේ මම වීරයකින් මේ භාවනාවකින් ගත් එකක්. මේකත් මේ කැඩෙන බිඳෙන සුළුයි. එහෙනම් ඉතින් මේ භාවනාවත් අතරින්න ඕනේ. ඒකට මොකක්වත් නැහැ. හිත නිකන් සෑහළුවෙන් තියෙනවා එච්චරයි. ශුන්‍ය ස්වභාවයක් හිතේ තියෙනවා එච්චරයි. ඒතකොට මේ භාවනාවටවත් ඇල්ලලා නැහැ. ඒ සමාධියටවත් ඇලිලා නැහැ. ඒකත් මම කරා ගන්න, මගේ කරගන්න, ඒ තුල ඒ ඒ තුලින් කෙනෙක් තනා ගන්න. මේ මොකක්වත් නැහැ. ඒ සවනහස මම ඒ පරයන්කේ කමඨ අවස්ථාව මේ ඉදිරිපත් කළාම මට උපදේශක් ආවා මෙහෙමයි මම සමතේ කියන මට මනස සමතේට බරයි ඒ නිසයි මේ පරයන්කේදී මේ හුස්ම බලන්ට මුලින්ම යොමු වෙන්නේ නැත්තේ අනිත් එක සක්මනේදී ඒ කියන්නේ ස්පර්ශ මොනවාද වෙන්නේ ඒ වගේව බලන්න යන්නේ නැත්තේ කියලා. ඒ කියන්නේ එහිඳ ඉස්සරහට යamak වෙන්නේ නැහැ කියන එක තමයි වාර්තා සුද්ධ මේ ඉදිරි මේ උපදේශක් හම්බුනේ. ඒ වුණාට මට දැන් අර කරනකොට දැන් සංසාර බොඳ වෙන එකකට හිත පවත්වන්න බෑ නේක බොඳ වෙනකොට ඒකෙන් ඉහළට යන. ඒ කියන්නේ එතන ඉන්නේ නැහැ. හරි හරි. ඉතින් එතන එයම කිව්ව එයම වෙන්න පුළුවන් සංසාර කියන්නේ අර සුස්ම බලන්ඩන්ට සමතේට බැරිහින්ද නෑ නෑ දැන් උතන වෙලා තියෙන්නේ මෙහෙමනේ. දැන් ඔයා කාට හරි ඔය වார்த்தාව අලුතෙන් ඉදිරිපත් කරාම ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ඉතින් එතනින් තමයි යොමු කරන්න හදන්නේ. අතීතය දන්නේ නැහැ, ඉතිහාසය දන්නේ නැහැ, කොච්චර මාර්ගයක ඇවිල්ලා තියෙනවද කියලා දන්නේ නැහැ. එතන ඉඳන් උපදේශත් වෙනවා. ඉතින් දැන් මේ ආයෙ මුලින් ඉඳන් එන්න ඕනේ. ඔහොම කළා හරියන්නේ නැහැ. සමතයක් වඩන්න ඕනේ, විපස්සනාවක් වඩන්න ඕනේ. ඉතින් කියලා එයා ආයෙත් මුලට දානවා. නමුත් ඉතින් මෙතනදී දැන් හැමදාම ඉතින් මේ වැඩසටහනට සම්බන්ධ වෙන හින්දා කමඨාන් සුද්ධන සුද්ධ කරන හින්දා මට ඉතින් පොඩ්ඩක් මේකේ ඉතිහාසය මට මතක තියෙන හින්දා මම දන්නවා ඉතින් මෙන්න මේ හරිය තමයි ඉන්නේ. ඉතින් ඉතින් ආය ආශාසය ප්‍රසආසය බලන්න දෙයක් නැහැ. මෙතනින් මේ යන්න පුළුවන් කියලා ඉතින් කතා කරලා තියෙන ඉඳ ඉතින් මම දානවා. ඒ නිසා එතකොට අපි දෙන්න දෙන්න දෙන උපදෙස් ආකාර දෙකක්. ඒ ස්වාමීන් වහන්සේ අවබෝධ කරගන්නේ එක මට්ටමකින් මොකද ඉතිහාසය දන්නේ නැහැ. ඒ නමින් නමක් ගමක් දන්නේ නැහැ. කවුද මේ කතා කරන්නේ කියලා පොදුවේ උපදෙසක් දීලා තිනවා. මේ අරමුණේ හිත පිහිටන්නේ නැහැ. ඉතින් ඒ හින්දා සමතය මදි. හරි මාකාරයෙන් එහෙම උපදෙසක් දීලා තියෙනවා. නමුත් ඉතින් අර මේ කාලයක් තිස්සේ වඩපු ආකාරයේ මේ වැඩසටහනට සම්බන්ධ වෙන නිසා ඉතින් මම දන්න නිසා ඉතින් මම කියනවා දැන් ඕක වැඩන්නේ දැන් ඉතින් හුස්ම පැත්තක දාන්න දැන් හිත දිහා බලාගෙන යන්න සැහැල්ලුවෙන් යන්න කියලා ඉතින් මට කියන්න පුළුවන්. ඒ නිසා ඉතින් මෙතෙන්ද දෙන්නම හරි කියලා තමයි කියන්න වෙන්නේ. සවිනාස් එතකොට මේ දැන් මාද පරිලංගිත ගත්තාම උනේ ඒ කියන්නේ ඒකත් සියුම් වුණා. දැන් ගොඩ සියුම් වෙනවා. ඒ කියන්නේ අර ස්වභාව සේරම සියුම් වෙලා හොයාගන්න බෑ. චිතුවිලිත් හොයාගන්න බෑ. ඉස් කැන ඔය නිහඬ බව කිසි දෙයක් මට හොයාගන්න බෑ. සේරම අතර නිකස් දෙක වහන් ඉන්නවා වගේ. කිසි දෙයක් ගැන ඒ කියන්නේ මට අසරින්වත් හිතෙනවා. මොකක් මේ ඉඳන් ඉන්නව විතරනේ වගේ කියන කුත් යනවා. ඒ තැනකට අද අත්දැක්කම. දැන් කොහොමත් දැන් අපි ඉස්සරහට යන්න යන්න ඇස් ඇරියය ඇස් වැහුවයි කියලා ලොකු වෙනසක් තියෙන්න බෑ. හිත නිශ්චලව තියෙන්න ඕනේ. ඇස් ඇරියත් නිශ්චලයි ඇස් වැහුවත් නිශ්චලයි. බලන්න ඔය වගේ තත්ත්වයක් තියෙනවද කියලා. ඒ කියන්නේ දැන් අපි විපස්සනාවක් වඩද්දී හැකියාව මතුවෙන්න ඕනේ. දැන් අපි ඇස් වහගන්නේ මොකද? ඇස් පෙනුනහම පේන දේවල් ඔස්සේ හිත දුවන නිසා ඕන ඇස් වහගත්තා. හැබැයි විපස්සනාවක් කරහා ගැඹුරකට යනකොට එතකොට පේන දේවල් ඔස්සේ හිත නොයා ඉන ගතියක් ඇති වෙනවා. හිත කැමති හුදකලාවට. මේ පේන දේවල් එක්ක මිශ්‍ර නොවි ඒවත් එක්ක කතන්දර ගොතන්න නැතුව තමන්ගේ පාඩුවේ ඉන්න තත්ත්වයක් හිත තුල ගොඩ නැගෙන්න ඕනේ. එතකොට ඉතින් ඇරියයි කියලාත් ගාණක් නැහැ. ඒ නිසා තමන්ම නිකන් සක් දැන් කොහොමද අපි සක්මනේදී ඇස් අරගෙන සක්මන් කරන්නේ? හිතන්න දැන් අපි සක්මනක් කරනවා ඇස් අරගෙන හිත දිහා බලාගෙන. එතෙන්දි බලන්න හිත කොහෙවත් දුවන්නේ නැද්ද? හිත සංසුන්ද? හිත නිශ්ශබ්දද? හිත නිශ්චලද? එහෙමනම් ඉතින් ඒ පැත්තෙන්ම තමයි යන්න තියෙන්නේ. ආයේ කකුලට හිත දාන්න උවමනාවක් නැහැ. ඒ වගේම වාඩි වෙලා එතෙන්දිත් බලන්න හිත ඕනනම් ඇස් දෙක පියාගෙන බලන්න ඉස්සෙල්ලාම හිත සංසුන්ද? හිත කොහෙවත් බැඳිලා නැද්ද? හිත මොකක්වත් උපාදාන උපාදාන කරලා නැද්ද? හිතේ සිතුවිලිත් එනවා යනවා. හැබැයි ඒක එකක්වත් එක පැටලෙන්නෙත් නැද්ද? හිතේ බඳ වෙවි බඳ වෙවි යනවද? ඊට පස්සෙත් ඔන්න හිත සිතුවිලිනුත් තොර වෙලා පූර්ණ නිශ්ශබ්දතාවයකට නිකන් සංසුන් බවකටපත් වෙනවද? එහෙනම් ඒ කියන්නේ යන ගමන හොඳයි. ඒසොන්ස් ඒ කියන්නේ එදිනදා ගත්තත් අර ඒ කියන්නේ තියෙන්නේ සිතුවිලිත් සියුම් ඈත් වෙනවා ඒක බොඳ වෙනවා වෙනසක් මට හොයාගන්න බෑ නිහඬ භාවයේ එකම එකට එකතු වෙලා තියෙන ආවත් ඒ කියන්නේ ඒකත් එක්ක ඇලෙන්නේ නැති විදිහකට ඉන්න ගවත් තියෙන කියන අතර අතර යනවා එන එන එකට දැනුවත් වෙන එකත් ඒ නිකන් කිසි දෙයක් මට ස්ථිරව මේකයි කියලා අල්ලගෙන ඉන්න බැරි හින්දා ඒකට ඒ කියන්නේ ඒ ස්වභාවයක් තියෙන කිසි දෙයක් මෙයා කරගන්න නැති එකක්. හොඳයි හොඳයි. ඒක තමයි වෙන්නත් තියෙන්නේ. ඒ මාර්ගයේ තමයි යන්නත් තියෙන්නේ. කියන්නේ දැන් අපිට එතකොට එකාතකින් අර රාග බරිත පැත්තකට වඩා විරාග පැත්තකට තමයි යවෙන්නේ. ඒතර විරාග විරාගෝ සෙට්ටෝ ධම්මාන. ඒතකොට මේ විරාගයකට තමයි යන්නේ. එතකොට හිතට මේ පේන දේවල් වුවමනාවක් නැහැ. ඉස්සර නම් මේවා ලස්සනයි කියාගෙන මේවා හොඳයි කියාගෙන මේවට වටිනකම් දීගෙන මේවත් එක්ක පැටලුණා. දැන් හැබැයි ඒව ගාලක් නැහැ. දැන් උවමනාවක් නැහැ. ඒ වගේමයි ඇහෙන දේවල්, දැනෙන දේවල්, රස විඳින දේවල්, හිතට එන අරමුණු මේ සියල්ල කෙරෙහි එනම් විරාගී බවක්. මොනවා දැන් එපා වෙච්ච ගතියක්. හිත ඊට වඩා කැමති හුදෙකලාව ඉන්න. හිත ඊට වඩා කැමති මොකක්වත් එක පැටලෙන්නේ නැතුව ඉන්න. ඒවා එක කතන්දර ගොතන්න නැතුව ඉන්න. ඉතින් මේ පැත්ත තමයි වඩන්න තියෙන්නේ. ඒ කිසි වැරදක් නැහැ. ඒ ස්වාමීන් වහන්සේට බොහෝ පින් දෙවියන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව දිනුෂාට ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ කමඨාන් සුද්ධ කිරීම. සාමාන්‍ය පරයන්කේදී ඉක්මනින්ම හිස් අවකාශය ලෙස බැලෙනවා. හ්ම්. ඒ කියන්නේ වාඩි වෙලාද මං අහන්නේ ඇස් ඇරලාද ඇස් වහලාද? ඇස් වහගෙන ආනාපාන සති ඉක්මනින්ම ඉවර වෙලා ඔව් යවිලා ගිහිල්ලා සිවුම් වෙලා ගිහිල්ලා නිකම්ම ඒක අතෑරෙනවා. සමහරවිට බොඩි සෙන්සේෂන් එකක් යනවා. ඊට පස්සේ ඉක්මනින් මේක දිගට මෙහෙම තමයි තිබුණේ ඒක අතෑරෙනවා. හැබැයි ඉතින් සිතිවිලි පිටින් පිට ගොඩක් එනවා. ඉතින් අමාරුවෙන් ඒවා මෙල්ල කරගෙන තමයි යන්නේ. ඔව්. කොහොම හරි ස්පර්ශය දිහා බලාගෙන එතකොට හිතට එන ඒවා සමහරලාට බොඩි සෙන්සේෂන් අර ගොජේ වගේ කියන්නේ ඒවා ඔක්කොම බලාගෙන ඉන්නවා. එතකොට සමහරලාට යක් පහල වෙනවා සම්හංශ දැන් මේ වෙලාවේ ඉන්නේ මම මොකුත් අල්ලලා නැතුවද ඉන්නේ එහෙම නැත්නම් මොකුත් අල්ලලා දෙන සියුම් දෙයක් හරි අල්ලගෙන දින්නේ කියලා ඉපස්සේ මේ ළඟදී මට අතර මල්ලිකා මෑණියෝ තමයි ඒක මට ඒ පොයින්ට් එක කියලා දුන්නේ දැන් මේ හිත මුලා වෙලා නැත්තම් කෝක උනත් ප්‍රශ්නයක් නැහැ කියලා. මේ සියුම් දෙයක් අල්ලද නැද්ද කියලා හිතන්න ඕනේ නැහැ කියලා එහෙම ඒ ඇටිටියුඩ් එකකින් බලද්දී ඊට පස්සේ ගොඩක් පහසුවක් දැක්ුණා. හරි. එදිනෙදා වැඩ කරද්දී ස්වාමීන් වහන්සේ දැන් කය කය ගැනට වැඩිය නිකන් සමස්තයම ගැන තමයි බලාගෙන ඉන්නේ. දැන් මොනවා හරි වැඩක් කරනකොට කයයි නිකන් හිතන දේවල් වලට පිට නිකන් ඕවරෝල් නිකන් හිත මුලා වෙලා නැත්තම් එතන මොනවද වෙන්නේ නිකන් ඕවරෝල් එහෙම බලාගෙන ඉන්නවා හිත පිට ගියොත් මේ නිකන් අර හිටගෙන ඉන්න තැන දැන් කකුල බිම වදින එකට හිත ගේනවා ඊට පස්සේ ආපහු සමස්තයටම හිත යනවා ගොඩක් ඉතින් කඩින් කඩ තමයි සමිනස්සෙ එදිනදා වැඩ කරද්දි සතිය පිටන්නේ. ඉතින් ඒක ගොඩක් වෙලාවට ඉතින් මම අර උත්සාහ කරනවා හිත හිතට නිකන් හිතෙනවා මේ එහෙම බෑ මෙහෙම හරියන්නේ නැහැ දිගටම සතිය තියෙනවා ඒවට ඉතින් එහෙම වෙන්නේ නැහැ කියන එකත් ඉතින් පිළිගත් පිළිගත්තා ඉතින් පිළිගන්න ඕනේ කියලා හිම මේ ළඟදී බලන්න ඇහුවා ඉතින් කඩින් කඩ තමයි සතිය පිළිගන්න කියලා එදිනෙදා හැබැයි එතනින් අදහස් හැබැයි එතනින් අදහස් වෙනවාද يعني කඩින් කඩ තමයි සතිය පිළිගන්නේ ඉතින් කාල පරිච්ඡේදයන් වලදී හිත ඔහේ කල්පනා කර කර කල්පනා කර කර මුලා වෙනවා මුලා වෙලා තියෙනවා කියලාද ඒ කියන්නේ? ඒ කියන්නේ එක එක ප්‍රපංච කරනවා සමහරවිට ප්‍රපංච වෙනවා ඉවිලිනවා මේ ඊට පස්සේ ආය මතක් වෙලා ආය එනවා කියන්නේ එදිනදා වැඩ කර. හ්ම්. ඒවත් ඒවත් හැබැයි හදා ගන්න. ඒක ඒක හදන්න වෙනවා. මොකද එදිනදා කටයුතු වලදී අපි සම්පූර්ණයෙන්ම නිකන් ප්‍රපංච වලට නම් ඉන්නේ. භාවනා කරන වෙලාවේදී විතරයි නම් අපි සතියෙන් ඉන්නේ. ඒ කියන්නේ ප්‍රමාණවත් නැහැ. අපි එදිනදා කටයුතු වලදී නිකන් අනුතරමේ නිකන් සිහි මේ හිත ගැන පොඩි අවධානයක්වත් තියාගෙන ඉන්න පුළුවන් නම් දිගට දිගට කල්පනා කරන එක වළක්ව ගන්න දැන්. ඒක ඒකයි මුලදී සමහරට වීරය මුලදී සමහර විට ඒක වීරයෙකින්ම යටපත් කරන්න වෙයි. එහෙම නැත්නම් ඉතින් අපි කරන වැඩේට පොඩි අවධානයක් දීලා එතෙන්දි හිත හිතා ගන්නවා වෙනුවට දැන් හිතන්න අපි අතු ගාන. අතු ගාද්දී ඉතින් ඕනනම් පුළුවන් මේ අල්ලගෙන ඉන්න ඒ කොස්සට වේවා ඉදලට වේවා ඒ එතන ඒ දැලීමට එතන දැන තද ගතියට මේ වගේ පොඩි දෙයක් පාවිච්චි කරලා මේ හිත නිකන් පොඩ්ඩක් සංසුන් කරගන්න දිගටම කල්පනා කර කර කල්පනා කර කර යන්න නොදී ඒ වගේ පොඩි හික්මවීමක් කරන්න සිද්ධ වෙනවා ඉතින් ඔව් තව එදිනෙදා සිදුවීම් වෙනකොට ගැටෙනවා එහෙම ගොඩක් අඩුයි කියන්නේ අර ප්‍රශ්න අරවල පැටලෙන ගතිය එහෙම අඩුයි නිකන් එන දේවල් නිකන් හිත ඇලෙන්නේ නැතුව යන ගතියක් එහෙම තියෙනවා. හරි. ඒක ඒක හොඳයි. ඔව්. හොඳයි. හොඳයි. දැන් සම්මයි. ඊළඟ දහම් ගැටලුව ප්‍රභාටි දීපත් කරන්න පුළුවන්. අවශ්‍ය ස්වාමීන් වහන්සේ. ඔව්. ත්‍රිවචර්ණයි. ස්වාමීන් වහන්සේ දැන් අපි පරයන්ක භාවනාවේ ඒ සක්මන් භාවනාවේදී හිත කිසි දෙයක් අල්ලන්නේ නැතුව ඉන්නකොට එතන ඉතින් සද්දත් ඇහෙනවා ඒ සද්දවත් කිසි දෙයකට හිත යන්නේ නැහැ. හිත නිකන් මම එතන මම ජීවත් වෙන විතරක් එන්නේ ඒ වගේ දැනීමක් තියෙන්නේ. එහෙම තියෙනකොට එතන තියෙනවා යම්කිසි සුවයක් වගේ. එතකොට ඒක සමාධියක්ද නැත්නම් ඔව් එහෙම කියන්න පුළුවන්. ඒක සමාධියක් කියන්න පුළුවන්. මොකද දැන් හිත මොකක්වත් අරමුණකට විශේෂයෙන් බැහැගෙන නැත්තම් හිත සංසුන් නම් හිත එයාගේ පාඩුවේ ඉන්නවා නම් ඒතර සමාධිමත් බවක් තියෙනවා. ඒ කියන්නේ අපිට ඔතෙන්දී කියන්නේ සමාධියක් කියන එක එක එක අර්ථ දක්වීම් ගන්න පුළුවන්. අපි සමතේකදී බලාපොරොත්තු වෙන්නේ හැමතිස්සෙම අරමුණක හිර වෙච්ච නැත්නම් අරමුණක් ඇසුරු කරන අරමුණක් තුළම පළපදියම් වෙච්ච මට්ටමක්. මොකද එතෙන්දී අනිත් අරමුණු එකකටවත් යන්නේ හැබැයි මේ තෝරගත් අරමුණේ යා හොඳට බැහැගෙන ඉන්නවා. ඒක එක මට්ටමක්. හැබැයි විපස්සනාවක් එහෙම වඩද්දී ඒකට ඒක නෙමෙයි බලාපොරොත්තුව මේ ගැඹුරකට යනකොට එකක්වත් අල්ලන්නේ නැති එකකටවත් බැහැගත්තේ නැති එකක්වත් උපාදාන නොවෙච්ච හැබැයි සංසුන් වෙච්ච නතර වෙච්ච හිතක්. මෙතන තියෙන සමාධියක්. අපි එදිනදා ජීවිතේ ඉන්නකොට උනත් හිත කිසි දෙයකට යන්නේ නැතුව එහෙ ඉන්නකොට ඒ සෝයේ තියෙනවා. ඉතින් මට ඒ සෝයට අපි යනවාද කියලා මට හිතෙනවා. ඒ සෝයට යනවාද කියන්නේ? ඒ කියන්නේ එහෙම ඉන්න මම කැමැත්තක් ඇති කරන් තියනවාද කියලා මට හිතෙනවා. කරලා නැතුව එතන එතන මොකද කියන සෝයයට මම කැමති වෙලා ආන්න කියලා. ආ කමක් නැහැ මුලදී නිකන් ඒකට සැමති වෙන්න වෙනවා. ඒ කියන්නේ අපිට එක පාටම බෑනේ දැන්. හිතන්න අපි ඉනිමගක් නගිනවා. අපිට මේ යට තියෙන ඒ රන් එක අල්ලන්න නැතුව ඊළඟ එකට යන්න බෑනේ. ඒතර අපි ඉස්සෙල්ලා ඒ අපේ හිතේ නිහඬ භාවයකට නිෂ්ප්‍රපංචය தත්වයකට අපිට කැමැත්තක් ඇති කරගන්න වෙනවා. ඒ ඇති කරගෙන තමයි අපි මේ පදනම හොඳට පිහිටව ගන්නේ. ඒ පදනම පිහිටව ගත්තට පස්සේ ඒක තහවුරු වුණාට පස්සේ නිකන් අපිට පුළුවන් වෙන්න ඕනේ ඕන්ලාවක එතනට හිත දාගන්න. හිත එතන නිකන් පවත්වන්න. નિરાයාසයෙන් එතන පවත්වන්න එහෙනම් පුළුවන් වෙනවා. මුලදී ටිකක් වීරයෙන් පැවැත්වි. හැබැයි කාලයක් යනකොට තමයි මේක අඩු වීරයකින් පවත්වන්න පුළුවන් වෙන්නේ. හිතන්න ඊට පස්සේ අපි මුලින් පවත්ව ගන්න පුළුවන් උනේ ඉඳගෙන විතරයි. පස්සේ තින් ඔන්න සක්මනේදීත් ඒක පුළුවන්. අන්න ඒ වගේ මේක බහුලීකృత කරන්න අවශ්‍යයි. එතෙන්දී අපි මේකට කැමැත්තක් ඇති වුණා කියන එක එතෙන්දී ප්‍රශ්නයක් නැහැ. පස්සේ පුළුවන් ඉතින් ඒකට ඕන්ට වඩා බැඳෙනවා නම් මේ ඒක ග්‍රහණය කරගෙන ඉන්නවා නම් ඒක අස්සටම රිංගගෙන ඉන්නවා නම් ඒක නවත්ත ගන්න පුළුවන්. නමුත් මුලදී ඉතින් ඒකේ ඒක තමයි දිශාව කියලා අඳුනගන්න අවශ්‍යයි. ස්වාමීන් සමරකලාට මුකුත් නැතු ඉන්නකොට වෙනම ලෝකයක් වගේ හරි දෙකක් තියෙනවා. හරි හරි. ඒකත් ඇත්ත. ඒ කියන්නේ දැන් කොහොමත් සම්මුති වල ගැට ගැහෙන්නේ නැතු ඉඳීමක් තියෙනවනේ එතන. දැන් හිතන්න අපි කල්පනා කර කර ලෝකේ තියෙන දේවල් කල්පනා කරගෙන යුද්ධ ගැන අරවා මේවා ගැන බඩු මිල ගැන ගෙවල් දොරවල් ගැන කල්පනා කර කර ඉන්නේ සම්මුති ලෝකෙත් තියෙනවා. දැන් මෙතන එහෙම මොකක්වත් නැහැ සංසුන් බවක් තියෙනවා. ලෝක දෙකක් තමයි ඉතින් බැලුවම. ගොඩක් පිළිසිද්ධ වෙනවා. අර අපි මීට කලින් අපි මීට කලින් දවසක මම හිතනවා මම කිව්වා කියලා. දැන් හිතන්න අර දැන් ඉබ්බෙක් වගේ සතෙක් ඒ සතාට දැන් වතුරෙත් ඉන්න පුළුවන් ගොඩක් ඉන්න පුළුවන්. ඊට මේ දෙකම යාගේ වාසභූමිය බවට පත් වෙනවා. ඕන වෙලාවක වතුරේ ඉන්නත් පුළුවන්, ඕන වෙලාවක ගොඩ බිමේ ඉන්නත් පුළුවන්. ඒ නිසා විපස්සනා යෝගාවචරයටත් ඔන්න වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එයාට මේ සම්මුති ලෝකයේ තුල කටයුතු කරන්නත් පුළුවන්. ඒ වගේම මේක පැත්තකට දාලා සම්මුතියෙන් බැහැර වෙලා නිශ්ශබ්ද ලෝකයක නැත්තම් ප්‍රපංච නොකරන ලෝකයක සම්මුතියෙන් ඉවත් වෙච්ච ලෝකයක අවබෝධය සහිතව කටයුතු කරන්නත් පුළුවන්. හොඳයි. මනස පොඩි දවසක් ඔයගේ මොන වෙනම ලෝකයක් වගේ ඇවිල්ලා මට ටිකක් බය හිතුණා. නාවේ. දැන් මුකුත්ම දැක්කෝ වගේ ගියා. එහෙම ගොඩාක් කලේ ගියා. හා. කවන්නේ ඒක අර මුලදී මුලදී චුට්ටක් නිකන් අර ඒ වගේ එක්ස්ට්‍රීම් එකකට යන්න පුළුවන් මේ අ කියන්නේ මොකක්වත් නැති වුණා අන්තිම නිකන් අර උතුර දකුණ මාරු වුණා වගේ වෙන්න පුළුවන්. නමුත් ඒක ඒක වෙන්න දෙන්න වෙලා ඒකට තියෙන බය අරගන්න. මොකද මොකද එතෙන්ට ගියා කියලා මොකොත් වෙන්නේ නිකන් අර හිතේ සංසුන් බවක් විතරයි තියෙන්නේ. මොකද හිතට හැකියාව තියෙනවා මේ සංසුන් බව තුළ වාසය කරන්න හුදේකලාව ස්වාධීනව මොකක්වත්ම ඇසුරු නොකර කිසිවක් උපාදාන නොකර අනිශ්චිතව වාසය කිරීමේ හැකියාවක් අපේ හිතට තියෙනවා. ඉතින් ඒක අපි පොඩ්ඩක් එයාට පෙන්ලා දෙන්න ඕනේ කියලා දෙන්න ඕනේ. එයාව ඒක තුල ටිකක් හුරු කරන්න ඕනේ. ඒතර තමයි එයාගේ බය ඇරෙන්නේ ඒකට. හොඳයි. ඊළඟ දහම් ගැටලුව බන්දුජීව මහතාට පිළිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි තෙරුවන් සරණයි. ඔව් ඔව්. ඔව් ස්වාමීන් වහන්සේ මේ දැන් උදෑසන කාලෙක මේ විවේක වූ සිතින් යුතුව වාඩි වෙලා ඉන්නකොට දැන් හොඳට ගුණාංග සද්දේ වමවත් වටපිටේ ඔක්කොම තියෙනවා. නමුත් ඒ කිසිවක් අසුරු නොකර සිත ඉක්තියට දැන් වාඩි වෙලා ඉන්න ආසනයේ පුටුව පිටිපස්සේ තියෙන ජනල් රෙද්දක පුංචි කෘමියෙක් ව්‍යාමන සද්ද ඒක සිතට වදිනවා. ඒක එතකොට තමන්ගේ ළඟින් තියෙන එකක් වුණාට ඒක ගොඩක් සියුම් සද්දයක්. නමුත් මාතපිතාවේ ශබ්ද කුරුල්ලන්ගේ ශබ්ද ඊට වඩා වැඩි. හ්ම්. එතකොට ඒ වගේ සියුම් ශබ්දයකට මොකද ඒක දැනුවා ඒ සංඥාව හඳුනාගත්තා. එතකොට මේ කුරුමිනියෙක් හෝ මොකෙක් හරි කුරුමියෙක් කියන ඒ ඒ අදහසක් ආවා. ඔව්. ඒකට ගැටීමක් බයක් චකිතයක් නිසා නෙවෙයි නමුත් ළඟින් තියෙන ඒ සියුම් ශබ්දය අවධානය යන්නත් නමුත් ඊට වඩා වටපිටාවේ ඊට වඩා තියුණු තීව්‍ර සත්‍ය තිබුණට ඒ කිසිවක් සිත අවධානය ගත්තේ නැති වෙන්නක් වගේ එක අපිට මොන වගේ ස්වභාවයක් සඳහන් ඒක එතකොට පැහැදිලි කරගන්න නෑ ඒක නම් දෙයක් නෑ කියලා තමයි මට හිතෙන්නේ. ඒ කියන්නේ දැන් අපිට අපිට සිලෙක්ට් කරන්න පුළුවන් ඕන එකක් නේද? අපිට ගෝචර වෙන්න දැන් හිතන්න කවුරු හරි කතා කරනවා. අඟට ඇවිල්ලා කතා කරනවා. එතකොට එයාගේ කතාවටනේ අපි අවධානය යොමු කරලා තියෙන්නේ. නමුත් ඒතර බාහිරේ තව නොයෙකුත් කතා කරන අයත් ඉන්න පුළුවන්. වෙන වෙන සද්ද කුරුල්ලන්ගේ සද්ද, එහෙම සත්තුන්ගේ සද්ද ඒවා තියෙන්නත් පුළුවන්. නමුත් මේලාදී මම අවධානය දීලා තියෙන්නේ වටිනකමක් දීලා තියෙන්නේ දැන් මේ කරන කතාවට. ඒකේ වරදක් නෑ ඉතින්. ඒතර අපි අපි ඒ කියන්නේ ඔව් ඒ කියන්නේ අපි අවධානය අපේ මානසිකාරයේ යොමු කරපු ටික තමයි එතකොට අපිට වැඩි ප්‍රමුඛතාවයකින් ඇහෙන්නේ අපේ අවධානය යොමු වෙන්නේ හිත යොමු වෙලා තියෙන්නේ. ඔව් එතකොට සම්මාස දැන් මේ අවධානය යොමු කිරීම කියන එක දැන් අපි මෙලිහත් කළා බලොත් අපි එතන පුද්ගල භාවයක් හදාගන්න ඕනේ. ඒක බලන්න ඕනේ. ඉතින් ඒක තමයි අපි බලන්න ඕනේ. හිතන්න අපි දැන් කතා කරනවා. දැන් මෙතනදී එහෙම ඉතින් විශේෂයෙන් මේක අහන්න ඕනා කියන එකක් නෙමෙයි. ඔව්. නිරායාසයෙන්ම ඒ පුණ්‍යගේ එච්චරයි. අල්ලගත්තා ඒක තමයි කියන්නේ අල්ලගත්තා කියන්නේ ඒක ඇහුණා ඒකට ගැටීමක් නැහැ කොච්චර අවධානය ගියා හරි ඒක වැරදක් නැහැ අවධානය යාමයි කෙනෙක් හදා ගැනීමයි ග්‍රහණය වීමයි කියන කීපයක් නේද ගොඩාක්ම සියුම් શબ્දයක් වොත් ඇයි ඊයේ ඊට වඩා වැඩිව තියෙන්නේ කියලා මම බැලුවේ එතකොට ඒකයි ඒකේ මොනවාද කර කෙලෙස් ස්වභාවයක් තියෙනවද එහෙම කියන එක තමයි පොඩ්ඩක් දැනගන්න ඕන. හ්ම් මම හිතනවා එහෙම දෙයක් නැහැ ඉතින් හිත යම් යම් වෙලාවන් වලදී යම් යම් අරමුණු වලට ප්‍රමුඛතාවය දෙනවා. ඉතින් එතකොට ඒක අරමුණට හිත ගිහිල්ලා තියෙනවා. අද බලන්න තියෙන්නේ ඒකම හිර වෙලා, ඒකම උපාදාන වෙලා, ඒක නිසාම හිත තුල ආතතියක්, තදවීමක්, හිරවීමක්, උපාදාන වීමක් ඇති වෙලා තියෙනවා නම් එහෙමනම් හිත ඒතනුත් දහස් කරගන්න වෙයි. එහෙම නැතුව නිකන් බොහොම සරලව සැහැල්ලුවෙන් ඒව ඇහි ඇහි තියෙනවා. හිත යාගේ පාඩුවේ ඉන්නවා. එහෙම නම් ඉතින් කරදරයක් නැහැ. ඔව් එහෙම තමයි. ගන්න කොවිඩ් කියන්නේ 80ක් වගේම සාමාන්‍ය සිත සතිමත් හුදකලාව අනිශ්චිත ස්වභාවයම අසුරු කරමින් ඒක අසුරු කරනවා නෙමෙයි ඒක නිකන් පවතින. පවතින අන්න හරි. ඒක අපි අපි ඒක කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ අපි එතෙන්දී කරන්න දෙයක් නැහැ සංස්කරණ නොකර සිටීම තුළ ඒක නිකන් ඔහේ තියෙනවා නේද? ඔහේ තියෙනවා. අන්න හරි. ඔව් ඔව්. ඒකම තමයි සම්මාසයේ පොහුණු කරගෙන යන්නේ. හොඳයි හොඳයි. දැන් කොහොමත් ඉතින් අපි සංස්කරණ කරන්න ගියාම සංස්කරණ කරන්න ගියාම තමයි අපි දේවල් වල පැටලෙන්නේ. ප්‍රපංච සිද්ධ වෙන්නේ, කල්පනා කිරීම සිද්ධ වෙන්නේ, උපාදාන සිද්ධ වෙන්නේ. හැබැයි ඒ වෙනුවට අපි නිකන් සංස්කරණ නොකර හිත සංසුම්බ සංසුම්ව පවත්වමින් සැහැල්ලුවෙන් පවත්වමින් ගත කරනවා නම් ඉතින් එහෙනම් නිකන් හිතේ සැහැල්ලුව තමයි පවතින ගන්න. අනිශ්චිත බවම තමයි පවතින ගන්න. පන්දුජීව මහත්තයා කියන එක ඇහෙන්නේ හොඳයි හොඳයි. එහෙමයි සරණවාස පැහැදිලි. හොඳයි. හොඳයි. හොඳයි. පැහැදිලි ස්වාමීන් වහන්සේ උන්වහන්සේට හොඳයි. ඊළඟට හම් ගැටලුව යෝෂිට ඉදිරිපත් කරන්න පුළුවන්. දරුවන් සන්නයි ගරු ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මට අද ධර්ම දේශනාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. අ දැන් ස්වාමීන් වහන්සේ දැන් අද කතා කරපු විචිකිච්ඡාව විචිකිච්ඡා සංයෝජනය නිසා වෙන්නේ අපි අරමුණ අරමුණකට වැහගන්න පුළුවන් හැකියාව අඩු වෙලීමක් වගේ නේද ස්වාමින් වහන්සේ? ඒකට වඩා දැන් අරමුණකට බැහැ ගන්නවා කිව්වොත් නම් චුට්ටක් හිතෙන්දී අපි උපාදාන වීමක් කියලා තමයි ගන්න වෙන්නේ. අර හිතේ දෙගිඩියාව නිශ්චයකට නොඑළඹීම විශ්වාසයක් නැතිකම ඒ වගේ තමයි ගන්න තියෙන්නේ. නැතුව අරමුණක නිකන් බැහැ ගන්නවා කියන එකට වඩා දැන් ඉතින් අරමුණකට එකකට බැහැ ගැනීම තුළ මේකනම් හරීම වමම තමයි මේක දකුණ නෙමෙයි කියලා හිතන තියෙන්නේ අර දෙගිඩියාව තරත් අඩු වෙන බවක් තියෙනවා. ඒක හැබැයි සමත මූලික කරගත් එකක්. පස්සේ පස්සේ ඊට වඩා ගැඹුරකින් තමයි විපස්සනාවකදී යන්නේ. දැන් මේ එතකොට විචිකිච්ඡාව නිසා ස්වාමීන් වහන්සේ අපේ අපි දැන් ඔය ලෝක මේ විදර්ශනා මාර්ගයේ වගේ යනකොට දැන් යෝනිසෝ මනසිකාරය වගේ හරියට පිහිටන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ මේ විචිකිච්ඡාව තියෙන ගොඩ හිතේ. ඔව් ඒක හරි. ඒක වෙන්න පුළුවන්. මොකද හිත නිකන් ඔහේ මේ නන්නත්තර වෙච්ච ගතියක් එහෙම එහෙ යන ගතියක් මොකක්කටද අරකටද මේකටද කියලා හරියට නිශ්චයක් නැති ගතියක් නේ තියෙන්නේ. එතකොට ලස්සන්ට අර මුල බලන ගතියක් හේතු බලන ගතියක් නැහැ ඉතින්. ඒ කියන්නේ අර හිතේ තියෙන තියුණු ස්වභාවය අඩු වෙලා වගේ යන ගතියක්ද? ඔව් එහෙම කියන්න පුළුවන්. අල්ලගන්න බැරි වෙන. ධර්මණක් ගැටෙන තැන අපිට හොයාගන්න බෑ. ඔව්. ඔව් මටත් මමත් සාමාන්‍යයෙන් එහෙම කරන්නේ ස්වාමීන් වහන්සේ අරමුණ ගැටෙන තැනට තමයි හිත තියන්න උත්සාහ කරන්නේ යෝනිසෝ මනස්කාරය කරද්දී. හ්ම්ම්. ඉතින් හැබැයි හිතේ මොන හරි වෙන මොකක් හරි දෙයක් ගැන පසුතැවීමක් හරි මොන හරි එහෙම විසිරුණු ස්වභාවයක් තියෙනවා නම් අර හැකියාවේ අඩුවක් තියෙනවා. ඔව් කරගන්න බැරි ගතිය. හ්ම් ඒක හරි. ඔව්. හැබැයි දැන් මෙන්වාසි කිව්වා වගේ ඔක අනිත් පැත්තට ගත්තොත් දැන් මේ ලෞකික ජීවිතේ ඉන්නකොට දැන් උපාදානයන් අඩු වෙනවනේ. වගේ ස්වභාවයක් නිසා මෙන්වාස ද විචිකිච්ඡාවෙන් එතකොට වෙන්නේ. නෑ උපාදාන ඔව්. ඒකයි. නේද? උපාදාන අඩුවීම ගිහිලා තියෙන්නේ එතකොට විපස්සනාවක් පැත්තෙන්. එතකොට යාට විචිකිච්ඡාවක් නෙමෙයි තියෙන්නේ. එතන එතන තියෙන්නේ මේවා වැඩක් නැහැ කියලා අවබෝධ වීමක්. මේවා සාරයක් නැහැ, හරයක් නැහැ, ආත්මයක් නැහැ කියලා එතන අවබෝධ වීමක්. ඉතින් ඒ අවබෝධ වීම තුළම විචිකිච්ඡාවක් නැති වෙන්න ඕනේ. මොකද දැන් සාරයක් නැත්තම් කෙනෙක් නැත්තම් පුජ්‍යලයක් නැත්තම් මමෙක් නැත්තම් සත්පුජ්‍යල භාවයක් නැති තැනක එනම් අපි කල්පනා කරලා වැඩක් නැහැ හෙට ඉන්නවද මම අනිද්දා ඉන්නවද ඊළඟ භවයක් තියනවද එතෙන්දී ආයෙත් අර කෙනෙක් තැනීමක් තමයි සිද්ධ වෙන්නේ. ආයෙත් ඔන්න මම එළියට එනවා. මම ඉන්න මම ගැන කල්පනා කරනවා. අනාගතේ ඉන්න මමෙක් ගැන කල්පනා කරනවා. ඉතින් එතනත් එතකොට අනවශ්‍ය විතර්කයක්. වැරදි විතර්කයක්. ඒ කියන්නේ අනවශ්‍ය විතර්කයක් කියන්න පුළුවන්. ඒ කියන්නේ වැරදි විතර්කයක් ඒක ඒක ඇසුරු කළ යුතු නැහැ. නැත්තම් ඒක පෝෂණය කළ යුතු නැති විතර්කයක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. පැහැදිලි ස්වාමීන් වහන්සේ දැන් එතකොට දැන් මේ ඒ විචිකිච්ඡාව කියන්නේ හිතේ පවතින ස්වභාවයක් නේ ස්වාමීන් වහන්සේ. ඒක හරියටම දැන් හිතන්නකෝ ස්වාමීන් වහන්සේ අපි දැන් මොකක් හරි අල්ලගෙන ප්‍රපංච කරනවා කියලා. දැන් අපි ප්‍රපංච කරගෙන යනකොට දැනෙනවනේ දැන් එක මට්ටමකට කරන් යනකොට එතනින් දැන් ඔන්න අපේ අර තියෙන හිතේ ස්වභාවය වෙනස් වුණා කියලා දැනීමක් දැනෙනවනේ. අහහ. අර දැන් දැන් කොහොමත් අර මධ්‍යස්ථ ස්වභාවයේ තියාගෙන නිතරම ඉන්න තමයි මේ සාමාන්‍ය ජීවිතේ ගත කෙනෙක්. දැන් එතකොට මොකක් හරි අරමුණක් හිතට ඇවිල්ලා ඒක අල්ලගෙන ඒකේ දිගටම ප්‍රපංච කරනකොට ස්වාමින් වහන්සේ ඔව් එහෙම දැන් මුල හරිය වගේ පටන් ගන්නකොටම තේරෙනවා දැන් ඔන්න මං ගියා කියලා රස හිතේ අර තිබුණු අර සාමකාමී අර ස්වභාවය වෙනස් වෙනවා හරි හරි එතකොට දන්නවා හරි දැන් එතකොට අර ආපහු සිහිය එනවා දැන් මේ ප්‍රපංච කරනවා කියලා හරි සිහින් කියන ගතියක් වගේ එනවා ඒක හොඳයි ඔව් එතකොට ඒකට ආයෙ නිශ්ශබ්ද කරගන්න වෙනවා. එතකොට ඉතින් අපි තේරුම් අරගෙන මේක මේ අනවශ්‍ය දෙයක් මෙයා කරන්නේ, වැරදි වැඩක් කරන්නේ කියලා ආයෙ ආයෙත් නිශ්ශබ්ද කරගන්නයි තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් එතකොට විචිකිච්ඡා වගේ දෙයක් හිතේ තියෙනකොට ඒ ස්වභාවය අපිට දැනෙන්න දැනෙන ප්‍රමාණය අඩු වෙනවා ඇති නේ ස්වාමීන් වහන්සේ. ආ නෑ ඒක විචිකිච්ඡාවත් නෑ ඒක තමයි විචිකිච්ඡාවත් ඒක ප්‍රපංච මට්ටමක්නේ. يعني විචිකිච්ඡාව විචිකිච්ඡා සහිත මට්ටමේදී එහෙට කල්පනා කරනවා මෙහෙට කල්පනා කරනවා අරක හරිදෝ කියලා කල්පනා කරනවා මේක හරිදෝ කියලා කල්පනා කරනවා. ඒකත් ඉතින් ප්‍රපංචයක් තමයි. එහෙමයි. ඒ කියන්නේ එක තැනක ඉන්න බැරි ස්වභාවයක් වගේ ස්වාමීන් වහන්සේ. එක එක එක නිශ්චයක් ගන්න බෑ. එක තීරණයක් ගන්න බෑ. නේද? අහවල් අහවල් එකමයි නිශ්චිත වශයෙන් මෙන්න මේකමයි විසඳුම කියලා ගන්න බෑ. ඉතින් එහෙට පයින්නවා මෙහෙට පයින්නවා මේ පැත්තෙන් කල්පනා කරනවා මේ පැත්තෙන් කල්පනා කරනවා අරක හරියයිද කියලා කල්පනා කරනවා මේක හරියයිද කියලා කල්පනා කරනවා අන්න ඒ වගේ නිකන් අවිනිශ්චිත බවක් එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ හොඳයි හොඳයි දැන් තව එක ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ දැන් මේ සංයෝජන කියලානේ මේවට කියන්නේ ස්වාමීන් වහන්සේ ඔව් ඒ ඒ කියන්නේ මේ ධර්ම තවත් දේවල් එක්ක යෙදෙනවද නෑ සංයෝජන කියන ඔව් සංයෝජන කියන වචනේ තේරුම නම් බැඳීම් කියන අදහස. හැකිලි. ඉතින් ඒවා නිකන් පැටලිලා තියෙන්නේ. ඒවා නිකන් කොකු. ඒවෙන් තමයි අපිව අල්ලගෙන බැඳ බැඳගෙන ඉන්නේ කියන අදහස තමයි සංයෝජන කියලා කියන්නේ. මේවා අතර අන්තර් සම්බන්ධතා තියෙන්න පුළුවන්. දැන් අදත් අපි කතා කරේ අර සක්කාය දිට්ඨිය බල බරපත වශයෙන් තියෙනකොට අපි කෙනෙක් හදාගෙන ආත්ම දෘෂ්ටියක් හදාගෙන ඒක පදනම් කරගෙන තමයි ඊළඟට කල්පනා කරන්නේ. හැබැයි මේ කල්පනා කිරීම හරහා විචිකිච්ඡාව පෝෂණය වෙන්න පුළුවන්. විචිකිච්ඡා සංයෝජනයෙන් තමයි ඊළඟට තව පෝෂණය වෙන්නේ. ඒ වගේ අර මේවා අතර අන්තර් සම්බන්ධතා තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. පැහැදිලි ස්වාමීන් වහන්සේ. තව එක ප්‍රශ්නයක් අහන්න පුළුවන් ස්වාමීන් වහන්සේ? ඔව් ඔව්. දැන් අපි යෝනිසෝ මනසිකාරය වගේ කරනකොට අපිට දැන් සංකත දේවල් දැන් කියන්නේ අර සම්මුති දේවල් අපිට පොඩ්ඩක් හරි ඒ සම්මුති මට්ටමින් ගිහිලා ඒ අර සංස්කරණය කරගත්ත මට්ටමක් කියලා දැනෙන ස්වභාවයකට එන්න පුළුවන් දැන් රස විඳීමක් වුණත් ඒක අර එක රසයක් නෙමෙයි එතන පුංචි පුංචි සියුම් රසවල් තියෙනවා කියලා අර එන මට කියන්නේ අර ඝන සංඥාවෙන් මිදෙන ස්වභාවය ස්වාමින් වහන්සේ හරි ඔව් විස්තර විස්තරත් එක බලනවා ඔව් එතකොට අපි දැන් මේ අහවල් රසයේ විඳිනවා කියලා හිතන්නේ නැහැ මොකද එතකොට දැනෙන්නේ ඒ රසයේ ඇතුලේ තියෙන පුංචි පුංචි වෙන රස සංඥා. හ්ම්හ්. ඉතින් එතකොට ස්වාමීන් වහන්සේ මෙතනත් අර මේ සක්කායේ බිඳ වැටීමක් යන්තම් හරි තියෙන්න පුළුවන් ස්වාමීන් වහන්ස. ඔව් මෙහෙම කියත හැකි. දැන් ඇත්තටම <clears throat> කියන්නේ සක්කාය කියලා කියන්නේම උපාදානස්කන්ධ පහටනේ. කියන්නේ ස්කන්ධ උපාදාන වෙච්ච මට්ටම. එතකොට අපි යමක් දිහා තියුණු ඇහැකින් විනිවිද යන බැල්මක් හැලන මට්ටමේදී උපාදාන නොවි තියෙන්න පුළුවන්. හිතන්න දැන් දැන් අපි වේදනාවක් දිහා බලනවා. එතකොට මේක හුදෙක් වේදනාවක් කියන තැන තියලා බලනවා. ඒක හට ගන්න හැටි, වෙනස් වෙන හැටි, නැති වෙන හැටි, ආයි කැඩෙන බිඳෙන හැටි, එහෙම බල බල ඉන්නවා කියන්නේ මේක උපාදාන වෙලා නැහැ. ඒ වෙනුවට නිකන් විමසා බැලීමක් තියෙනවා. එතකොට එතෙන්දී සක්කාය අර උපාදාන මට්ටම දුර වෙලා නිසා උතර සක්කාය නිරෝධයක් නැත්නම් ඒක ප්‍රහාණයක් අඩුවීමක් තමයි සිද්ධ වෙන්නේ. අපිට ඒක ඒකේ අවබෝධය ඇති වෙන්න ඇති වෙන්න යමක අවබෝධය ඇති වෙන්න ඇති වෙන්න ඒක ග්‍රහණය වෙන එක අඩු වෙන්න ඕනේ. ඒකට තියෙන ආසාව, ඒකට තියෙන බැඳීම, ඒකත් එක්ක තියෙන පැටලීම, ඒක උපාදාන වීම අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ ගැන අවබෝධයක් තියෙනවා. මේක වැඩක් නෑ කියලා දන්නවා. දැන් හිතන්න අපි ලස්සන කලයක් තියෙනවා. ඒ කලයේ ඇතුලේ අපි හිතමු තේරුමක් නැති දෙයක් තියෙනවා. අසුචියක් තියෙනවා. මුලින් හැබැයි මේ කලයේ හොඳට පින්තාරු කරලා ලස්සනට මේවා කළා නම් තියෙනවා. ඔන්න අපි ඒකට බැඳෙනවා. මේ පස්සේ පස්සේ තේරෙනවා නම් මේකේ ගන්න දෙයක් නැහැ. මේකේ සාරයක් නැහැ. මේක ඇතුලේ තියෙන්නේ තේරුමක් නැති දෙයක්, නොවටිනා දෙයක්, පිළිකුල් සහගත දෙයක්. ඒක තේරෙනවා නම් ඒක අතහැරෙනවා. ඉතින් වගේ අපිට මේ අවබෝධය ඇති වෙන්න ඇති වෙන්න අතහැරීම නැත්නම් විරාගය පැත්තේ තමයි වැඩෙන්න තියෙන්නේ. ඒතකොට එතකොට ඒ හරහා ඒ හරහා නම් සක්කාය ප්‍රහාණයක් තමයි සිද්ධ වෙන්නේ. මොකද සක්කාය සමුදේ වශයෙන් පෙන්වන්නේ තණ්හාවනේ. එහෙමයි. ඔව් තණ්හාව තමයි කාමරාග නැත්නම් මොකද්ද කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා පෙන්නන. ඒතර ඒ කුමන හෝ තණ්හාවක් අඩුවීමක් තියෙනවා නම් කියන්නේ සක්කාය සමුදේ තමයි අඩු වෙන්නේ. සක්කාය සමුදේ තමයි ප්‍රහාණය වෙන්නේ. එහෙනම් දුක අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ සක්කාය අඩු වෙන්න ඕනේ. උපාදාන අඩු වෙන්න ඕනේ. මේ අර ටික නිකන් ගෙවිලා යන්න ඕනේ. හිත සංසුන් වෙන්න ඕනේ. හිත එයාගේ පාඩුවේ සැහැල්ලුවෙන් උදකලාව ඉන්න තත්යකට එන්න ඕනේ. එහෙමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ. හොඳයි. ඔබ වහන්සේට බොහොම පිං නිරුවන් සරණයි. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව ආනන්ද පියාණන් ඉදිරිපත් කරන්න පුළුවන්. හස්සයිතම් නෝත. ඔව්. අපිට මට අර මේ හේතුඵල වාදය කර්මඵල වාදය කියලා දෙකක් තියෙනවනේ සෝමනාංශ. ඒක පොඩි පැහැදිලි කිරීමක් සමග මේකෙන් අපේ ජීවිතවලට වැඩියෙන් බලපාන්නේ කොයිකද කියලා පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. තිරුවන් සරණයි. ඔව්. ඇත්තම දැන් මේ දැන් හිතන්න අපිට ලෙඩක් දුකක් වැළඳෙනවා. ලෙඩක් දුකක් වැළඳුනහම ඒ ලෙඩ වැළඳුනේ ඒකට හේතු උනේ මොකද්ද කියලා එකපාරටම නිශ්චය කරන්න අමාරුයි. ඒකට විවිධ හේතු තියෙන්න පුළුවන්. ඒක මම පොඩ්ඩක් මේ කියන ඇත්තටම ගිය මොකද්ද ඒකට කියන්නේ මේ ඊයේ තිබුණා අර වැඩසටහනක් clarity of mind through mindfulness කියලා ඒකදී අපි මේ දවස්වල කතා කරන්නේ කර්මය පිළිබඳව. ඒකේ එන කොටසක් මම චුට්ටක් මේකෙදී මතක් කරන්නම්. එතින්දී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ඒ කියන්නේ කර්ම හටගන්න මේ මොකද්ද යම් යම් විශේෂයෙන්ම ලෙඩ රෝග ගැන කතා කරද්දී. ඒ ලෙඩ රෝග ගැන කතා කරද්දී බුදුරජාන් වහන්සේ කියනවා මේ විවිධ අන්දමේ જાතිය ලෙඩ රෝග තියෙනවා ඉතින්. ඇතම් ලෙඩ රෝග තියෙනවා මේ මේක එන්නේ සීවක සූත්‍රයේදී. මේ සීවක කියන මෝලිය සීවක කියන මේ ගෘහපතියෙක් එයා කියනවා මෙහෙම ඇතම් අයට තියෙන අය මේ දෘෂ්ටියක් හැමදේම හැමදේම සිද්ධ වෙන්නේ කර්මයෙන් කියලා. හැමදේම කලින් තීරණය වෙලා තියෙන්නේ. ඉතින් මේ හැමදේම එතකොට කලින් තීරණය වෙච්ච කලින් සිද්ධ කරපු දෙයක් නිසා සිද්ධ වෙනවා කියලා එහෙම දෘෂ්ටියක් තියෙනවා. ඒ ගැන මොකද වහන්සේ කියන්නේ? කියලා ඇහුවාම බුදුරජාන් වහන්සේ කියනවා නෑ එහෙම එකක් නෑ ඒක වැරදි. අපේ අපේ මේ කයේ හට ගන්න විවිධ රෝග වලට විවිධ හේතු තියෙනවා. ඇතැම් වෙලාවට පිත්ත සමුට්ඨාන ආබාධා කියලා පිත්ත නිසා හට ගන්න ලෙඩ තියෙනවා. ඇතැම් වෙලාවට සෙම නිසා හට ගන්න ලෙඩ තියෙනවා. ඇතැම් නිසා ඇතැම් වෙලාවට වාතය නිසා හට ගන්න හේතු මේ ලෙඩ රෝග තියෙනවා. ඇතැම් වෙලාවට මේ මේ තුනේ යම්සේ අසමබරතාවයක් නිසා හටගන්න ලෙඩ තියෙනවා. ඇතැම් වෙලාවට මේ මොකද්ද කාලගුණය වෙනස් වෙලා දේශගුණය වෙනස් වෙලා ඒ හට ගන්න ලෙඩ තියෙනවා. ඊළඟට තමන්ගේ කිසිම යම් යම් නොසැලකිලිලා නිසා හට ගන්න ලෙඩ තියෙනවා. ඊළඟට තවත් කෙනෙක්ගේ බලපෑමක් නිසා තවත් කෙනෙක් හිරිහැරයක් කළා කරදරයක් කළා එහෙම හට ගන්න ලෙඩ තියෙනවා. නැත්නම් ඇතැම් වෙලාවට ඔන්න ආහාර විස වෙලා හට ගන්න ලෙඩ තියෙනවා. ඒ වගේමයි ඔන්න කර්ම නිසා හට ගන්න ලෙඩක් තියෙනවා. ඉතින් එතකොට අපි මේ මූණපාන අත්දැකීම් විශේෂයෙන්ම ලෙඩ රෝග ආදිය මේ එක හේතුවක් නිසාම කර්මය නිසාම වෙනවා කියලා කියන්න බෑ. ඒකට මේ විවිධ හේතු තියෙනවා. ඉතින් හරි අමාරුයි ඒක එතකොට කෙනෙකුට නිශ්චය වශයෙන්ම කියන්න මෙන්නේ අහවල් හේතුව නිසාමයි මෙන්න මේ ලෙඩේ හටගෙන තියෙන්නේ කියලා. කියන චුට්ටක් අමාරුයි. දොස්තර කෙනෙක් ඉතින් බලලා යාට තේරෙනවා. එතකොට මෙයාට දැන් මේ ඔන්න සෙම වැඩි වෙලා තමයි මේ ලෙඩේ හැදිලා තියෙන්නේ කියලා. ඉතින් යාට කියන්න පුළුවන්. නමුත් අපිට මේ ඒ තුන ඒ වාත්පිත්සෙම් කියන එක සමබරව තියෙන මට්ටමකදීත් හැබැයි ලඩක් හැදෙන්න පුළුවන්. ඉතින් එතෙන්ද සමාජයට ඔන්න කව කෙනෙක්ගේ උපක්‍රමයක් නිසා නැත්තම් ඔන්න මේ කාලගුණය වෙනස් වෙලා. එහෙමත් නැත්නම් ඔන්න කර්මය නිසා වෙන්නත් පුළුවන්. ඔව් ඔව්. කියන්න. එතකොට ඒක බලපන්නේ බලපහන්නේ ඒකවද කර්මද නෑ ඒක තමයි. ඒක හරියට කියන්න අමාරුයි. <laughs> විවිධ හේතු තියෙන පරිසරයක කර්මය කියන්නේ තවත් හේතුවක් තමයි. ඒ කර්මය නැමැති හේතුවත් එක හේතුවක්. තවත් ඉතින් විවිධ හේතු තියෙනවා. ඒ විෂය හරි අමාරුයි. අපිට යම්සි ගෙස් කරලා කියන්න පුළුවන්. අනුමාන වශයෙන් කියන්න පුළුවන්. ආ මෙතෙන්දී නම් ඔන්න ඉතින් දොස්තර කෙනෙක් බලලා උපක්‍රමශීලීව බ්ලඩ් ටෙස්ට් එකක් කරලා ඉතින් යාට කියන්න පුළුවන්. ආ ඔන්න සෙම වැඩි වෙලා තියෙන්නේ. ඔන්න පිත වැඩි වෙලා තියෙන්නේ මොන මොන හරි තියෙන හැම දෙයක් කියලා ඉතින් ආ ඒකට බේතක් දෙන්න පුළුවන්. කිසි වැරදක් නැහැ. ඔව්. ස්කෝප්පෑදලි ස්වාමීන් වහන්සේ. හොඳයි. මම තව ප්‍රශ්නයක් කියනවා ස්වාමීන් වහන්සේ මේ දැන් අපි යමක් හදලා කරලා පූජා කරනවා ඒ පන්සල් වලට. හහ. දැන් ඒක කටි මල් ආසනයක් කරේ ඒක අපි අපේ නංගන් දාන ආවල්ලකට පින් පින්ස මේක පූජා කරලා ඒක සමහරය මොනවත් නොගා පූජා කරනවා මම හිතනවා අර නම්මක් දමක් ගහුවාම වරදක් නැති කියලා මොකද ඒක බලන අය ඒක කියවලා පිසිත වේවා කියලාවත් කියනවනේ අනුගාන එතකොට එහෙම කිසි බලපෑමක් වෙනවද එහෙම නැත්නම් නිකම්ම දෙන එකට හොඳ ඒවත් පැහැදිලි කිරීමක් කරනවා ඒක ඉතින් ඇත්තටම දැන් අපි ඒක එක එක්කෙනා මත තමයි ඉතින් කියන්න වෙන්නේ දැන්. දැන් මහත්තයා කියනා වගේ ඒක කියවලා බලලා ඒ ගැන ප්‍රසාදයක් ඇති කරගෙන ඒ තනත්තා අරමුණු කරගෙන යාට යහපතක් වේවා කියලා හිතනවා නම් ඔය කියන විදිහේ යහපතක් වෙනවා. ඉතින් අර වෙලා තියෙන මිනිස්සු ඉතින් ඕවා වැඩි කියවන්නේ නැහනේ. <laughs> සමහර අය කියනවා නම් කවුද මේක ඇහුවේ <laughs> දැන් ඔතන වෙන අනිත්‍යත් තමයි දැන් ඔතෙන්දි වෙන්නේ මේ අර අපි අපේ පුරාජේරෝ කියන්නත් ඕක ගහ ගන්න ඕනේ. එතෙන්දී නම් ඉතින් තේරුමක් නැහැ. එතෙන්දී අපි නිකන් අර කුසලයක් කරන්න ගිහිල්ලා අපි මේ මාන්නක්කාර ගතියක් නැත්නම් ආත්ම දෘෂ්ටියක් තමයි හදාගන්නේ. ඒක නම් ඉතින් ලොකුවට තේරුමක් නැහැ. හැමතිස්සෙම අර මේ මේක යම් අරමුණක් විශේෂෙහි නැත්තම් මේ කෙනෙක් අරමුණු කරගෙන මේ කරන්නේ කියලා යාට තව ටිකක් යහපතක් වෙන්න යාට තව ටිකක් අනිත් අයගෙනුත් ප්‍රසාදයක් ගැන ඇති වෙන්න අදාසින් එයාගේ නම ලිව්වට නම් ඉතින් එතකොට ඉතින් දෙයක් නැහැ. එයා එතකොට කොහොමද දෙන්න තියලා තියෙන්නේ. ඉතින් අපි සද්ධාවකින්, මෛත්‍රියකින්, මුදිතාවකින් ඒක ලියලා තියෙනවා. බලාපොරොත්තු හැබැයි එයාටම තවදුරටත් යහපතක් වීම. එතන නම් ඒ චේතනාව ඉතින් නරක නැහැ. රජවරු වෙනවා කාලත් වෙන එක දැන ගැනීම පිණිස ඔව් තත්ත්වයක දැනුම වැඩිම පිණිස හේතු වෙනවනේ ඒකත් එන්නේ ඔව් ඉතින් එහෙමත් දෙයක් තියෙනවා ඉතින් නමුත් ඒ හරි తాවකාලිකයි නේද අපි මේ ගත කරන මේ ජීවිතේදී අපිට නමක් දීලා තියෙනවා ඉතින් අපි මොනවා මොනවා හරි දේවල් කළා ඊට පස්සේ අවුරුදු 70ක් 80ක් 70ක් 60ක් 70ක් ඉඳලා මැරලා යනවා හරි හරි සුළු කාල පරිච්ඡේදයක් දිගට බැලුවාම ඉතින්. හොඳයි. හොඳයි හොඳයි. හොඳයි තෙරුවන් සරණයි. හොඳයි පින්වත් එහෙනම් අද දවසේ අපි සාකච්ඡාව මෙතනින් સમાપ્ત කරමු. අද දවසේත් අපි සියලු දෙනා එකතු වෙලා ධර්ම ශ්‍රවණය කරලා ඊළඟට ධර්ම සාකච්ඡාවකට සහභාගී වෙලා රැස් කරගත්තා වූ සියලු කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. අප සියලු දෙනාටම උතුම් නිවන් සුව අවබෝධය පිණිස මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කළා පින් අනුමෝදන් කරමු. එත්තාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ බුතා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා.